නීලිකා මත්තුම චතුරිකා අලි නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි වංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසිංහ නම් හුඟක් දුරාවා. අනේ මට හොඳටම මහන්සි ජීවක. මටත් වෙහෙසයි දේවක. හිතින් ආයිත් හැරිලා යන්න බෑනේ. ඒ දිවිටම යනවා මිසක්. මේ කකුල් දෙක රිදෙනවා හොඳටම. හ්ම්. හ්ම්. ඒ අසෙත් මේ අත්වල කටුපඳුරු වැදිලා හීරෙනකොට මට මට හිතෙනවා මේ ගමන නවත්තලා ආපහු හැරිලා යන්න. කොහෙන්ද? අපි දැන් හැතැම්ම සිය ගානක් දුර ඇවිල්ලා. ආ එපාර බිම ඉඳගත්තා. මට මට මහන්සි ජීවක අපි යන්නේ යමු. හා ආපහු හැරිලා යන්න බෑ දේවක. කිසි දෙයක් ඉක්මනට පහසුවට ලැබෙන්නේ නැහැ. ඔව්. කිසිම දෙයක්. යන් යන්. යමු යමු යමු. Huh? දේවක ආන්න අර අර මොකද්ද කෝ මොකද්ද අර අතන අර අර එතන තමයි තැන කෝ කෝ කොහෙද මොකද්ද අර තියන්නේ මිනිස්සු අර අර පේන උස කන්නේ වම් පැත්තේ අර අර අපි කොයි තරම් වාසනාවන්තද කො මේ මට නම් පේන්නේ නෑ මේ ඔය ඔය දුර බලන කන්නඩිය මෙහෙට දීපන් කො කො මේ පරිස්සමට මේ ඕක මේ මේ ගල උඩ වැටුනොත් එහෙම හරි හරි සා යසා ගීත පේනවා. ඕ ඕ ඕ ඕ යසා ගීත. ඈ? දේවක? ඈ? ඔය දුර බලලා කන්නාඩි අනිත් පැත්ත හරවපන්. හරි හරි. කලබලෙට මට වැරදුනා. හිතුවද මේ මං මේක ඉස්සෙල්ලා දුර බලන කණ්ණාඩි පාවිච්චි කළා නැහැ කියලා. ආ <laughs> ඔන්න ඔන්න දැන් හරි. මොනවද පේන්නේ? හා? ඕ මොනවා? ඔව් ඒ මේ මේක නම් මහා පුදුමයක්. මේ සුදු පාට ගල්ගුහාවක්. <laughs> ඔව් සුදු පාට ගල් ගුහාවක්. මේ සුදු පාට ගල් ගුහාව කියන්නේ මේ මේ හොල්මන් ගුහාවක්ද? මම ලීලව හොල්මන් ගල් ගුහාව මේ මේ මේ <laughs> හොල්මන් ගුහාවක්ද නැද්ද කියලා දැනගන්න නම් <laughs> එතින්ද යන්න ඕන. <laughs> සුදු පාට ගල් ගුහාව කියන්නේ සුදු ගල් ගුහාවම තමයි. <laughs> මේ ජීවක අපි අපි එතෙන්ට යන්නම ඕනේද? අපි ආවේ එතෙන්ට යන්න තමයි. දේවක අපිට එතෙන්ට යන්නම වෙනවා. හ්ම් හ්ම් යමු යමු ඕන දෙයක් උනාවේ. මොනවා වෙන්නද? ජීවක මොනවද වෙන්න බැරි? ආ යමුකෝ යමුකෝ. දිගටම ආවා. ඔව්. මේ තුන් වෙලාම බලමුද? මම බලන්නට මේ නිකම්ම නිකම් සුදු ගල් ගුහාවක් විතරයි. එලක අපි පැමිණි කාරණේ අමතක වුණාද? ආව කාරණේ අමතක කරන්න එපා. ජීවක එහෙමද අනේ මේ අපි මෙතනින් යහු ජීවක මෙතන මහ මහ භයානක තැනක් කව කවුද මේ ඈ රූපයක් පේන්නත් නෑ හඬ විතරයි ඇත්තටම ඇත්තටම මේ අමනුස්සයෙක්ද මේ ඒක රාසෙක් වෙන්න බැරිද ඈ මේ කිව්වේ මේ අදෘශ්‍යමාන රාශියක් මේ අනේ ඌ අපි දෙන්නම ගිලලා දාවි යමු පොරේ පොරේ තුරු කරපුවා මොනවා මේ මේක මේක අමල් බිසෝ කතන්දරෙත් දන්නවා අමනුෂයෙක් වගේ මිනිසෙක්. ජීව විද්‍යාවයි මේ හැංගිලා කෑ ගහන්න නැතුව එනෝක එළියට. දීගක අර අර දැක්කද? වාසෙක් මේ උගේ උගේ දත් දෙක හරියට ඇද්දර දෙකක් වගේ දිගට දිගයි. අර ඇස් දෙක ගිනි බෝල වගේ. මේ අපි අපි අපි යන්නම්. මොන්න කොහෙ යන්නද? මේ මයින් උඩ ඉඳපන් දේවක. නුඹල දෙන්නට යන්න වෙන්නේ කෙතරනේ <laughs> මගේ කුසට රාක්ෂසෙන්පතිය අවසරයි කුමරියනේ සුන්දර ගෑනු කතාවක් මොකද ඔය කෑ ගහන්නේ කාටද ඔය තර්ජනය කරන්නේ දෙන්නේ නර කනුව දෙන්නේ එහෙමයි හෝ මග වැරදිලා වෙන්නේ නෑ නෑ මේ මග වැරදුන්නේ නෑ කට කට කට කට වලට ගන්න එපා මොකටද මෙහාට ආවේ අපි අපි මේ අපි අපි මන්ට මෙතනින් පැන ගමු හොඳයි. අපි බලමු මේ කවුද කියලා. මේ මේ සුදු ගල් ගුහාවේ දොරටු විවෘත එක්තරම් සිංහාසනයක්. ඒ සිංහාසනයේ උඩ සුරංගනාවියක් වගේ ලස්සන ගෑණියෙක්. ගෑණියෙක්. හොරලා. ඒ රාජකුමාරි. යමල. යමල කුමාරි නටක. මේ මේ ජීවිතය ගමේ රාජකුමාරී අපේ හිස් කසල දාන්න අන්න දෙයිද? මේ මේ රාසයට දිව භෝජනයක් කරයි. ඒ මන් දන්නේ කරගත්ත විනාශේ. මෙන්න හරි. හ්ම්. නුඹලා කුමක් සඳහා මෙහි පැමිණියේද? මේ මේ ජීවක කිව්වා සුදු ගල් ගුහාවේ නෑ මේ මේකයි මේ මේ අකා වැඩේ කන්නයි හදන්නේ. මේකයි කුමරියනේ අපි මේ ආව මේ වනේ මේ සිරි නරඹන්න. අපි අපි පරිසරවේදියෝ පරිසරවේදියෝ. <laughs> ඔව්. පරිසරවේදියෝ එහෙමයි එහෙමයි <laughs> පරිසරවේදියෝ විදියට වෙස් වලාගෙන ඇවි මුළු පරිසරයම විනාශ කරන බව මම දන්නවා. මේ වගේ වෙස් නදගෙන කීතරක් නම් ඇවිල්ලා කස්පලක් කපාගෙන ගියාද? හ්ම්. උඹරේනි. ඒ සුදු ගල් පුහාවි සවුවට ආවේ මේ නරයෝ කෙන්ඩා විතරයි. මේ කුමරියනි ඔබ කරුණාවන්තයි. මේ රකුසා මේ මොකද පිළිගත මොකද කරේ? අපිව ගිලිනවා කිව්වා. ඇයි මොවුන් රාශියට මේ තරම් බය වෙන්නේ? කොහොමද යන්නේ අපි රාශියන් ගැන හුඟක් කතා අහලා තියෙනවා මේ කියන්නේ උන් මහා නපුරු කතන්දර පොත්වල තියෙන්නේ බොරු හොඳයි දැන් නුඹලා කුමක්ද කියන්නේ <laughs> කුමරියනි මේ රාශියව දඟවේ දමා වැහුවොත් <laughs> අපට නිදහසේ පරිසර ගවේෂණය කරන්න පුළුවනි. <laughs> මොනවා? මොහුව දඟකට යවන්න. මම කිසිවෙකුට කිරියර කරන්නේ නැහැ කුමරියනි. බලමු. රාක්ෂයව තඟකේ තමා වසා යතුරු මාත තබා ගන්නවා. එහෙම හොඳයි. රාසය දඟගෙට යනු. කුමරියනි ඔබ කුඹිය මේ මොකක්ද කරන්නේ? මාව මේ ආරක්ෂා කළා. මාත් නැති කියවන්නේ පා කුමරියනි. එපා එපා එනේ එනේ එපා කුමරියනි එපා කුමරියනි පාව. රාක්ෂසෙන් පතිය කලබල වෙන්න එපා. නුඹට විපතක් වෙන්නේ නැහැ. හැබැයි කෑ ගැසීම තහනම්. ඔය සිරකුටිය එයා කන්ඩිෂන්. ඔව්. කොට මෙට්ට ඇඳ ඇතිරලි හැමදේම තියෙනවා. හ්ම්. <laughs> ඕනෑම කෑමක් බීමක් තියෙන ෆ්‍රිජ් එකක් තිබෙන බවත් නුඹ දන්නවනේ හරි දැන් ඉතින් අර පිටියේ ඉල්ලලා තියෙන අසිපතක්ට ගන්න ඕනේ නෑ නෑ නෑ නෑ නෑ. <laughs> බය වෙන්න එපා. අපි ඝාතකයෝ නෙවෙයි. එසිනම් <laughs> එසිනම් ඔය කන් වහකට ගන්න. මොනවද? කොහොමද කියලා සුදු කුචේ යන්න. මාත් පිටින් යන්න. ගන්න එපා. උන් අපෙන් කොමත් සොල්කම් කරන්නද? <laughs> මේ දැන් අර වස්තු හොයාගනින් ඉක්මන් කරපන්. අර කඩුව හරි මම ඉක්මනට වාදින්න ඉක්මන් කරපන් මොන වස්තුවක්ද අපේ භාණ්ඩකාරයේ හිස් මාලිකාවේ හිටපු කට්ටියක් වස්තු ආරංචියෙන් ජීවක මේ මේ බලන්න මෙන්න අපි අවුරුදු ගානක් හොයාපු වස්තුව. මේ අර පරණ කපඩා කාමරේ තිබුණු පරණ මිටි කුසලානේ. වස්තුව කිව්වේ මේකටද? කොහොමද මලකට මේ විකාරය? ඉවක රංගනින් ඉතින් හරි හරි මොකක්ද මේ කරන්නේ යන්නේ පින්නොතෙන් සිටි රහසා අලිබබාසා කුරු හතරේ කතාවේ එලටින්ගේ පානින් මතුනේ පුතේ සුරංගනාවියක් ඔබලාගේ සුරංගනාවිය ඔබලාට වමනා කුමක්ද කියන්න ඔබ අයිති මටයි සුරංගනාවිය ඔබ අයිති මටයි ඔබ ඉටු කළ යුත්තේ මගේ ඉල්ලීම ඕ බෑ බෑ බෑ එය කළ නොහැකි අවුරුදු ගණනාවක් මාර පරණ සෝරු මට දමා තිබුණා. දැන් එනවද අයිතිවාසිකම් කියන්නේ? <laughs> හරි හරි හරි හරි. ඔය කතාව දැන් ඇති. කුමරියනි දැන් මා ඔබට අයිති නෑ. ඒත් ඒත් ඒක කොයිතරම් ඛේදවාචකයක්ද? ඔබ අපට වාසනාවක්. ඔව් වාසනාවේ සුගංගනාවිය. රාත දෙවිපතිය මහායනු ඔබේ රගනි විදි කුසලාණය අප සතු කරගනිමු පුදුම පහන කුසලණයක් වෙලා භූතය සුරංගනාවියක් වෙලා මේ ඔය කතාව නවත්තලා මේ සුරංගනාවිගෙන් නුඹල දෙදෙනා කැමති ඕනෑම වරයක් ඉල්ලන්න මම හේතු කරන්නම් මේ අපට ඕනේ මේ කුසලානිය ගෙන යාමටයි. <laughs> මේ ජීවක කුසලානිය පමණ <laughs> කුසලානිය පමණක් නෙවි අපට ඔබවත් ඕනේ සුරංගනාවිය. <laughs> සුරංගනාවිය නැතෝ කුසලානි මොකටද? සුරංගනාවිය අපි අපි යම් නේද? යම් යම්. එපා. බොහොත් කුසලානේ සයිති මට. යන්න එපා. මේ මේ දේවක ඉක්මන් කරපන්. ජීවක මේ අනේ මේ මට නම් ඔන්න ආයෙත් කැලේ නැදින් පයින් යන්න නම් බෑ. මේ ඒ නිසා උඩින් යන්න පුළුවන් මැජික් පනසක්. <laughs> ගන්න ඔවුන් මාව මරා දමාවි ඔවුන් මාව මරා දමාවි <laughs> නෑ නෑ නෑ නෑ නෑ ඔබව මරා දමන්නේ නෑ අපිට ඕනේ කුසලානේ පමණයි දැන් ඔබ ප්‍රමාද වැඩි කුමරිය හොඳටම ප්‍රමාදයි <laughs> අනේ සුරංගනාවියේ අපට මැජික් පළසක් මවා දෙන්නකෝ මැජික් පළසක් සුරංගනාවියත් පළසුඩට නැක්කා. ඔව් අලස සමග ඔවුන් උදයන් keeping කළුපහන රචනා කළ නාට්‍යය. රඟපෑන් දේවක හිලේරියන් පෙරේරා. ජීවක රංගවීර සිංහ. යක්ෂයා තුෂිත වීරසිංහ. කුමරිය නීලිකා මත්තුමි. සුරංගනාවිය චතුරිකා අල්විස්. නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනය